තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ ආහාර සම්බන්ධයෙන් එක කොටසක් එක පැතිකඩක් ගැන කොහොමද අධ්‍යාත්මයට අපි ගන්න ආහාර පාන බලපාන කියන එක ගැන. ඉතින් මම මේ සම්බන්ධ වීඩියෝ වෙනම කැටගරි එකක් යටතේ තමයි අරන් එන්නේ. ඔබට පුළුවන් ප්ලේලිස්ට් එක ගිහිල්ලා බලන්න. health and spirituality කියලා වෙනම කැටගරි එකක් තියෙනවා. ඉතින් ඇත්තටම මේක ගොඩක් පළල් මාතෘකාවක්. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. එක වීඩියෝ එකකින් ඔක්කොම ගේන්න බෑ. ඉතින් අද අපි පුංචි පැතිකඩවල් දෙකක් වගේ තමයි අද කතා කරන්නේ. ඉතින් ඇත්තටම ඔබට මේක තේරුම් ගන්න නම් විවෘත මානසිකත්වයක් තියෙන්න ඕනේ. මොකද ගිහි පැවිදි දෙගොල්ලොම අතරේ පැවිදි අය අතරෙත් තියෙනවා මේ ආහාර සම්බන්ධයෙන් පටු සංකල්පනා ආහාර වලින් අපිට හානියක් වෙන්නේ නැහැ අපේ අධ්‍යාත්මයට කියලා තමයි ගොඩක් අය හිතන් ඉන්නේ. ඉතින් පැවිදි වුණු අය අතරෙත් එහෙම අදහස් තියෙනවා නම් ගිහි අය අතර තියෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඒ නිසා මම සඳහන් කරේ විවෘත මානසිකත්වයක් තියෙනුනේ මේක තේරුම් ගන්න. ගොඩාක් වෙලාවට මේවා සම්බන්ධයෙන් පටු අදහස් තියෙන්නේ කෙලෙස් වලට වහල් වෙච්ච අය තමයි. තමන්ට තමන්ව සුද්ධ කරගන්න ඕනේ නම් තමන්ගේ අතුලාන්තය පිරිසිදු කරගන්න ඕනේ නම් තියෙන්න ඕනේ දන ගහන්න පුළුවන් සිතක්. ඒ කියන්නේ අවංකව බාර ගන්න පුළුවන් එන්න මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ගොඩාක් වෙලාවට අපිට අධික මමත්ව මානසිකත්ව තියෙනකොට බැරුව යනවා මේ විවෘත මානසිකත්වයකින් මේවා දකින්න. ඒ නිසා විවෘතව මේ ගැන කල්පනා කරන්න. ඒ වගේම මතක තියාගන්න මේ අධ්‍යාත්මික මග යනයි සම්බන්ධයෙන් තමයි අපි මේ ගැන කතා කරන්නේ. අධ්‍යාත්මික මග යනවා කියලා මනස දියුණු කරන්නේ නැතුව හිත හදාන්නේ නැතුව දැනුම හොය හොයා යන්න මනසින් කල්පනා කර කර ඉන්න අයට මේක බලපාන්නේ ඒ අය මේ ගැන පටු සංකල්පනා අදහස් පහල කරගන්නත් එපා මේවා අනිවාර්යෙන් බලපාන්නේ හිත හදන්න යන අයට විතරයි ඒ කියන්නේ ප්‍රායෝගික පුහුණුවේ දෙන අයට තමයි මේක බලපාන්නේ. අනිත් අයට ඉතින් ඔක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මුලින්ම මම කැමතියි කතා කරන්න තුන්දොස් කියලා දෙයක් තියෙනනේ අපේ ශරීරේ. මේ සම්බන්ධයෙන් භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා ගොඩක් තැන්වල. විසුද්ධි මාර්ගයේ තියෙනවා. ඉතින් මම දන්නේ අපේ රටේ මිනිස්සු විසුද්ධි මාර්ගය පිළිගන්නවද නැද්ද කියන අද ත්‍රිපිටකයවත් බාර ගන්න ඉතින් මිනිස්සු අපේ රටේ ඉන්නේ. ත්‍රිපිටකය ගැනත් මේ මනස්ගාත දොඩවනවා. ඉතින් ත්‍රිපිටකයේ තියෙන දේවලුත් බාර ගන්න බැරි මිනිස්සු ඉන්නකොට මම හිතන්නේ විසුද්ධි මාර්ගයේ තියෙන දේවල් බාර ගනී කියලා. හැබැයි මම මෙතන එක එක කාරණයක් මතක් කරනවා. මේ අනවශ්‍ය දේවල් පස්සේ හඹා යන මිනිසුන්ට ඇත්තටම භාවනාව දියුණු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අයට විතර්ක අධිකයි. මොකද ඒගොල්ලන්ගේ මනසට කිසිම ස්ථාවරත්වයක් නැහැ. හැම දෙෙම හොය හොයා හොය හොයා යනවා හැම එකම අඩුපාඩු හොයනවා. අර්ග කොහමද උනේ මේක කොහමද උනේ කියලා විතර්ක මනසක් හදාගෙන දඟලනවා විතරයි මම පෞද්ගලිකවත් දන්නවා. ඒ වගේම අහන ලැබෙන තොරතුරු වලින් තේරෙනවා මෙහෙම අයගේ මනස දියුණු වෙන්නේ නැහැ. භාවනාව වැඩින්නේ ඒ නිසා මෙතන අපි කවුරු අපිට නැතිනම් දිවස් අපිට නැතිනම් පෙර ආත්ම දැකීමේ නුවණ අපි රහත් වෙලා නැතිනම් එහෙනම් කරන්න තියෙන හොඳම දේ තමයි මේක පුහුණු වේදෙන්. යෙදුනහම Taman තුලින් මොකද්ද වෙන්නේ කියලා හොයාගත්ත හැකි. එතකොට මේ නිකං මනස්ගත කියව කියව ඉන්න ඕනේ නැහැ. එතකොට විසුද්ධි මාර්ගයේ තියෙන එක ඇත්තද ත්‍රිපිටකයේ තියෙන එක ඇත්තද කියලා Tamanටම හොයාගන්න පුළුවන්. කවුරුවත් කියන එක පස්සේ යන එක නෙමෙයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ විසුද්ධි මාර්ගයේ තියෙන දේවල් බාරගනී කියලා අපේ රටේ මිනිස්සු. නමුත් මම පිළිගන්නවා. ඒ නිසා මම ඉදිරිපත් කරන්නේ කැමති කෙනෙකුට ඒවා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. මොකද මම ප්‍රායෝගිකව මේ දේවල් අත්දකලා තියෙන නිසායි ඔයගොල්ලන්ට කියන්නේ. එතකොට මේ තුන්දොස් කියලා අපි කියන්නේ වාත පිතසෙම. ඒක කවුරුත් දන්නවනේ. එතකොට යම්කිසි කෙනෙකුගේ ශරීරයේ වාතය උත්සන්න වුණොත් එයාගේ ඇඟ උණුසුම් වෙනවා. ඌෂ්ණයේ අධික ශරීරයක් තමයි එයාට පිහිටන්නේ. එතකොට ඔළුවේ කැක්කුම් වැඩි වෙනවා, මල පහ කිරීමේ ප්‍රශ්න ඇති වෙනවා, ශරීරයේ දාහ ගතිය ඇති වෙනවා, දැවිලි තැවිලි ඇති වෙනවා, ශරීරය ගිනියම් වෙන්න පටන් ගන්නවා. එතකොට ඔය බඩ පුරවා දැමීම වගේ දේවල් එන්නේ තාන් එතකොට. එතකොට ඔබට තේරෙනවා ඇති මෙහෙම මෙහෙම තත්ත්ව එනකොට ඇත්තරම කය විශාල වශයෙන් පීඩාවකට ලක් වෙනවා ඒ එක්ක මනසත් වෙනස් වෙන්න ගන්නවා එහෙම ශාරීරික අපහසුතා තියෙද්දි ඇත්තටම අධ්‍යාත්ම අධ්‍යාත්ම දිනු කරන්න තමාරුකම් එනවා. ඊට පස්සේ පිත පිත අධික වුණාම තමයි ගොඩාක් වෙලාවට මානසික ලෙඩ රෝග හැදෙන්නේ කියලා හොයාගෙන තියෙනවා. පිත අධික වුණොත් පිස්සු හැදෙනවා. මානසික රෝග හට ගන්නවා පිත අධික වුණාම. සෙම අධිකම වුණාම ඒ ගැන 아무තෙන් කියන්න ඕනේ සෙම ආශ්‍රිත රෝග හට ගන්නවා හුස්ම ගැනීමේ අපහසුතා එනවා ඔළුව බර වෙන්න ගන්නවා උදේට නැගිටින්න බෑ කිඹුහුන් යනවා පීනස කියයි අරක කියයි මේක කියයි ඔහොම ගොඩක් දේවල් සෙම නිසා හට ගන්නවා ඉතින් මේ හැම දෙයකටම ආහාර බලපානවා මේ තුන්දොස් කිපෙන් ආහාර විතරක් නෙමෙයි දේශගුණයත් බලපානවා අපි දැන් මේ කතා කරන්නේ ආහාර නිසා මම ඒ ගැන තමයි කතා කරන්නේ ඉතින් මේ හැම තත්වයක්ම ඇත්තටම ඔබේ අධ්‍යාත්මය දියුණු කරගන්න බාධාවක් වගේම මනසේ ස්වභාවය වෙනස් කරනවා මේ දේවල් නිසා. මොකද විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා මේ වාත පිත සෙම කියන තුන්දොස් අධිකායගේ චරිත ස්වභාවයන් පවා වෙන් කරලා කියන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකේ ලොකු විස්තරයක් තියෙනවා. මම ඒක මේ වෙලාවේ කියන්නේ ඔය වාතය අධික අයට මොන මොන කෙලස්ද අධික පිත්තා අධික අයට මොන කෙලස්ද අධික සෙම අධික අයට මොන කෙලස්ද අධික ඔය වගේ දේවල් විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ මේක ලිව්වේ කවුද මේක බුදුන් කියපු එකක්ද කියන එක නෙමෙයි. මෙහෙම දේවල් අපිට තියනවාද කියලා බලන්න. නැත්තම් අයින් කරලා දාන්න. ඒක විවේචනය කරන්න යන්නේ නැතුව මොකද අපේ මිනිස්සු උඩ බලාගෙන කෙල ගහ ගන්න පිරිසක් වර්තමානයේ ඉන්නවා අපේ රටේ බිහි වෙලා. ඒකේ හානිය ඒගොල්ලන්ටමයි කියලා තේරෙන්නේ. මම හොඳට බලලා තියෙනවා ඒගොල්ලන්ගේ භාවනාව දියුණු වෙන්නේ එක තැන කැරේ කැරකි විකාර කර කර ඉන්නවා දියුණු වෙන්නේ ඉතින් මම මම මගේ ස්වභාවය මගේ පෞද්ගලික ස්වභාවය තමයි කවුරු හරි කොහේ හරි පොතක කොහේ හරි තිබ්බොත් මම බලනවා ඒක මට ගලපලා මොකද වෙන්නේ කියලා. ඒක මට ඕකේ වෙනවා නම් මම ඒක බාර ගන්නවා. මට ඒක අදාළ නැහැ මොන ආගමේද මොන රටේද මොන පොතේද ඒක මට අදාළ නැහැ. මොකද මම යන්නේ මගේ විමුක්තිය හොයාගෙන මට මේ තේරෙන භාෂාවෙන් කිව්ව ජාතකය අවශ්‍ය නැහැ. මේක කවුද ලිව්වේ කොහෙන්ද ලිව්වේ කවුද ආවේ මේක ඇත්තද බොරුද ඕවා හොයන්න යන්නේ ඇත්තම වැඩක් කරන්නේ නැති මිනිස්සු. වැඩක් කරන කෙනාට මේ තියෙන ටික හොඳටම ඇති. ඒ නිසා විසුද්ධි මාර්ගයේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා විශාල වශයෙන් රාග ద్వේස මෝහ ආදී කෙලෙස් වැඩි වෙන්න පටන් ගන්නවා කියලා මේ තුන් දොස් ප්‍රශ්නය නිසා. එතකොට මේ ආහාර නිසා තුන් දොස් කිපෙනකොට අපි දැනගන්න ඕනේ වාත පිත සෙම කියන මේ දෝෂ තුනට නොගැලපෙන ආහාර වලින් හැකිතාක් වැලකිලා ඉන්න අපි තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන් ගිහියන්ට මේක කරන්න පුළුවන්. දැන් පැවිද්දන්ට නම් දෙන දීපේ වළඳන්න. ඒ නිසා අපිට අපිට සෑහෙන වෙන් කිරීමක් කළොත් බඩගින්න තමයි ඉන්න වෙන්නේ. මොකද අපිට දවල් 12න් පස්සේ දානේ ගන්න බෑ. එතකොට උදේ වරු විතරයි අපිට දානේ ගන්න පුළුවන්. එතකොට උදේ වරුවේ පෝෂදාය ආහාරයක් කුසගින්න පිරෙන ආහාරයක් ගන්න බැරි වුණොත් තෝරන්න ගියොත් අමාරු වෙනවා. කුසගින්නත් අවුල් යනවා. ඉතින් ඒවා බැලන්ස් කරගන්න ක්‍රම තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපිට අපේ ශරීරයට සාමාන්‍යයෙන් එක එක්කෙනාගේ උපතින්ම ශරීරයේ මේ දෝෂ වලින් එකක් හෝ දෙකක් උත්සන්න උපදිනවා. ඒවා ඥානවලිනුත් එනවා සංසාර දෝෂත් බලපානවා ගොඩාක් හේතු සහිතව ඒක වෙන්නේ. එතකොට අපිට හොයාගන්න පුළුවන් වෙනවනේ මගේ ශාරීරියේ උත්සන්න සාමාන්‍යයෙන් උත්සන්න මොන දෝෂයේද කියලා. ඉතින් ඒක දැනගන්නත් අපිට සතිය කියන එක තියෙන්න ඕනේ. මොකද කය සම්බන්ධ හොඳ සංවේදීකමක් තියෙන කෙනෙකුට මේක හොයාගන්න පුළුවන් වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මට අපි හිතමු සෙම අධිකයි නම්. සෙම අධිකයි නම් අපි දැනගන්න ඕනේ සෙම ඇවිස්සෙන්නේ නැති විදිහේ ආහාර පාන පාවිච්චි කරන වගේම ස්වභාවික දේශගුණයන් බලපාන නිසා ඒ ගැනත් අපිට සැලකිල්ලක් දක්වන්න සිද්ධ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් එක දෝෂයක් වැඩි අයට නම් මේකට උත්තර හොයන්න පුළුවන්. සමහර අයගේ ශරීරයේ සමහරලාට උදාහරණයක් වාතයයි සෙමයි දෙකම අධිකයි. එතකොට එකකට සප්පාය දේවල් සපයනකොට අනිත් එක උත්සන්න වෙනවා. එහෙම ඒකට සප්පාය දේවල් සපයනකොට අනික උත්සන්න වෙනවා. අන්න එහෙම ප්‍රශ්න එනවා දැන්. වාතය අධිකයගේ ඇඟ උෂ්ණයිනේ. සෙම අධිකයගේ ඇඟ සීතලයි. එතකොට මේ දෙක පරස්පර විරෝධී අන්ත දෙකක්. එතකොට එකකට වෙදකම් කරනකොට අනික උත්සන්න වෙනවා. ඉතින් අන් වගේ තැන්වල අපිට හොඳ සම්‍යක් ප්‍රයෝග කියන හොඳ හොඳ නුවණක් තියෙනුනේ. හොඳ විමසුම් නුවණක් තියෙනුනේ මේ අන්ත දෙක බැලන්ස් කරගෙන යන්න. ඉතින් එතනදී පරිස්සම් වෙන්න ඕනි විශේෂයෙන්ම කෑම බීම වලින්. කෑම වල කෑම සම්බන්ධයෙන් අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ගොඩාක් අයට ඇත්තටම කෑම ගන්න ගියාම පෙරේතකමනේ ඉස්සරහට එන්නේ. ඇත්ත කතාව කිව්වොත් ආසාව සහ පෙරේතකම තමයි ඉස්සරහට එන්නේ ලිමිට් නැහැ. ඉතින් ඒක අපි දැනගන්න ඕනේ. මට මතකයි මේ මම ඒක භාවනා මධ්‍යස්ථානයක ටික දවසක් ඉන්නකොට සාමාන්‍යයෙන් වයසක මෙන්නාන්සේ කෙනෙක් ගෑස් හොඳටම වැඩි. දැන් ගොඩාක් පැවිද්දන්ට ගෑස්ට්‍රයිටිස් අධිකයිනේ. මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් අරන් එන්නම්. හොඳටම වැඩි. බෙහෙතුත් බොනවා. ඒත් පාන් එහෙම දාන්නට ලැබුණාම අතාරින්නේ නැහැ. ඉතින් මං දවසක් කිව්වා මේ මෙන්නාස ඔබ වහන්සේට ගෑස් හොඳටම අධිකයි නේද? ඊට පස්සේ අපත්‍ය ආහාර අරගෙන නිකා විඳවනව නේද කියලා අහුවම මේ බාර ගන්න කැමති නැතුව දීපු උත්තරේ තමයි නෑ මම ඉස්සෙල්ලා බත් කාලා ඊට උඩින් තමයි ගුව පාන් කෑවේ. හිතා ගන්න පුළුවන් එතකොට එහෙම අයට කියලා වැඩක් නෑ. ඉතින් එයා හිතන් ඉන්නේ මේ <laughs> බත් කාලා ඊට උඩින් පාන් කෑවම හරියනවා කියලා ඒගොල්ලෝ හිතන් ඉන්නේ. පව් කියලා හිතනවා ඉතින්. පෙරේතකම කියන එක තේරුම් ගන්න බෑ. ඊට පස්සේ විඳවනවා අරකයි මේකයි ගෑස් වැඩි කියයි අරක වුණා කියයි මේක වුණා කියයි. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ මය ගැන නම් මට අනුකම්පාවක්වත් දෙන්නේ නැහැ. මොකද තමන් විහිින්නේ මේක මේව කරගන්නේ. තමන්ට අවශ්‍යයි නම් අධ්‍යාත්මය දියුණු කරගන්න අපි දැනගන්න ඕනේ. මේක පාලනයක් ඇතුව කරගෙන යනවා. මොකද මෙහෙම පීඩාවල් ආවට පස්සේ මනසක් හදනවා කියන එක ලේසි නෑ. ඒකයි මම කිව්වේ ආහාර සම්බන්ධයෙන් අපිට පෙරේතකම ආවත් අපි දැනගන්න ඕනේ කොයිකද අපත්‍ය කොයිකද පත්‍ය කියලා තේරුම් අරගෙන ඒ සම්බන්ධව අපි ආහාර සම්බන්ධව කටයුතු කරන්න දැනගන්න ඕනේ. ඉතින් ගිහියන්ට මේ වාසිය ගොඩක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට ඒගොල්ලොමනේ හම්බ කරගන්නේ. කවුරුවත් දෙන එක නෙමෙයිනේ ඉතින්. තමන් හම්බ කරගත්තු මුදලෙන් තමන් කෑම ගන්නකොට තමන්ට ගැළපෙන එක තෝරගන්න 100ට 100ම නිදහස තියානේ. ඒක තියෙද්දිත් අපේ රටේ ගිහියය ලෙඩ්ඩු වෙලා. ඒක තියෙද්දි. පැවිද්දෝ ඉතින් ලෙඩ වෙන එක අහන්න දෙයක් නැහැ. මොකද ඒ අයට දෙන දේ තමයි වළඳන සිද්ධ වෙන්නේ. ඉතින් ගිහියොත් ලෙඩ වෙච්ච එක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒගොල්ලන්ට මේ කැමති දේ, හරි දේ, හොඳ දේ තෝරගන්න පුළුවන්කම තියෙද්දිත් නිකන් ලෙඩ වෙනවා. එතකොට මේ මං මේ සිරුරට මේ එක එක ආහාර වර්ග ගන්නකොට අපිට ෆීල් වෙනවා. සිරුරට එක බලපානවා. ඒ බලපාන එක අපිට හඳුනා ගන්න පුළුවන් හොඳ සංවේදී මනසක් තියෙන්න ඕනේ. ඒකට සතිය තියෙන්න ඕනේ. අපි අදගත්තු ආහාර සම්බන්ධයෙන් මගේ ශරීරයේ එන වෙනස්කම් මොනවද කියලා එයාට හඳුනා ගන්න හොඳ සතියක් තියෙන්න ඕනේ. එතකොට එයාට වෙනස්කම් ටික අහුවෙන්න ගන්නවා. අහු වුණාට පස්සේ දැන් සාමාන්‍යයෙන් ගොඩක් අයට වෙන්නේ වෙනස්කම අහු වෙනවා කාපු කෑම එක මොකක් හින්දාද කියලා හිතා ගන්න බෑ. මොකද ඒගොල්ලෝ දන්නේ නෑ මේ කාපු කෑමක් හින්දා තමයි මේ වෙනස්කම ආවේ කියලා. නමුත් මේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙන නිසා අපිට තියෙන්න ඕනේ හොඳ සතිමත් භාවයක් සංවේදීකමක් මේ දෙක අතර මේ වෙනස හඳුන ගන්න වෙනස්කමක් වෙනවා නම් අපි දැනගන්න ඕනේ තේරුම් ගන්න. ඉතින් පැහැදිලිවම මේ ශරීරයේ සිද්ධ වෙන රසායනික ක්‍රියාකාරකම් මනසට බලපානවා. ඒකාන්තයෙන් මනසට බලපානවා. ඉතින් එතකොට අපි දැනගන්න ඕනේ සතිය පුරුදු කරගෙන යන මේ ගමනේදී අපි යන්නේ ඇත්තරම නිවන පිණිස නම් මේ හැම පැතිකඩක් ගැනම විමසුම් නුවණකින් සතිමත් නුවණ සතිමත් අවධානය දීලා අපි අපිට ගැළපෙන ආකාරයට ආහාර රටාවන් සකස් කරගන්න අපි දැනගන්න ඕනේ. ඉතින් අපි දැන් මේ සතිමත් බව ගැන කතා කරද්දී අපි කියනවනේ දැන් ඔබ ඉන්න තැන ඉඳලා මේ වැඩේ පටන් ගන්න කියලා. ඉන්න තැන කොහොමනත් කමක් නැහැ. උතන ඉඳලා සතිය පටන් ගන්න කියලා. ඉතින් එහෙම කිව්වට ඔබ ඇත්තටම මේක ප්‍රායෝගිකව පුහුණු වෙවි ඉස්සරහට ගියොත් ඔබට තේරෙන්න ගන්නවා මේ පුහුණුව ඉස්සරහට yaad දෙන්න නම්. yaad දීලා මේක දියුණු වෙන්න නම් ඇත්තටම පේවීමක් අවශ්‍ය වෙනවා කියලා ඔබට තේරෙන්න ගන්නවා. යම් යම් පැතිකඩවල් සම්බන්ධයෙන් අපිට සකසා ගැනීම කරන්න සිද්ධ වෙනවා කියලා ඔබටම තේරෙන්න ගන්නවා. මොකද එයාට යම්කිසි අත්දැකීම් ටිකක් දැන් ලැබිලා තියෙනවා ඉන්න තැන ඉඳලා පටන් ගත්තට පස්සේ ඒව යානිසංසත් භුක්ති විඳලා තියෙනවා වෙන්න පුළුවන්. එතකොට එයාට මේ කරගෙන යන වැඩේ සාර්ථකයි කියන විශ්වාසයත් එක්ක ඔන්න එයාට සිද්ධ වෙනවා මේ එන බාධක සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. එතකොට එයා දැනගන්න ඕනේ මේ ප්‍රශ්නේ මේ බාධකය මේ මනසේ මේ අවුලාවේ මෙන්න මේ හේතුව නිසා කියලා එයාට තේරෙන්නේ එයාට පුළුවන්කම තියෙන්න ඕනේ ඉස්සරහට යන්න නම් ඒක සකස් කරගන්න. ඉතින් දැන් අපි සම්ප්‍රදායානුකූලව සාමාන්‍යයෙන් කරන්නේ පේ වෙලා තමයි වැඩේ පටන් ගන්න සීලයකට ඇවිල්ලා එහෙම වෙලා. ඉතින් එතකොට වුණත් මේ වැඩේ පටන් ගනිද්දිත් ඇත්තටම ප්‍රශ්න හට ගන්නවා මේ කෑම් බීම සම්බන්ධයෙන්. ඉතින් එතකොටත් අපි දැනගන්න ඕනේ ඉන්න තැන ඉඳලා පටන් ගත්තත්, පේ වෙලා පටන් ගත්තත් යම් යම් තැන්වලදී මනස වැඩෙනකොට ආහාර ප්‍රශ්න හට ගන්නවා. ඉතින් විපස්සනා විදිහම සමහර තැන්වල සමතේ තමයි මේක 100ට 100ක්ම වගේ බලපාන්නේ සමත යෝගියාට. එතකොට ඒ කර්මස්ථානාචාර්ය උපදෙස් දෙනවා. යම් යම් මට්ටම් වලට මනස ගියහම මේ කාලෙදී Taman දැනට ගන්න ආහාර රටාව වෙනස් කරන්න එපා කියලා අවවාද දෙනවා. ගුරුවරු. මේ ආහාර රටාව වෙනස් කළොත් කය අවුල් යනවා. ඒ අවුල් වීමත් එක්ක මනසේ දැනට ඔය ඇවිල්ලා තියෙන එකලාසය අවුල් වෙන්න පටන් ගන්නවා, පිරිහෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමන් අනුග්‍රහ කරන්න දැනගන්න ඕනි ආහාරයෙන් මනස වැඩිගෙන යද්දී. ඒක බලපානවා. මොකද තුන්දොස් වලින් මේ ප්‍රශ්නේ හට ගන්නවා. ඊට ඔන්න ඔක තමයි තුන්දොස් ගැන මට කියන්න ඕනි උනේ. ඊට පස්සේ දැනට ඉවසීමෙන් මේ ටික අහගෙන ඉන්න මොකද තව විශාල පැතිකඩවල ටිකක් ගැන මම ඉදිරි වීඩියෝ වලදී අරන් එනවා. මම අද කරුණු දෙකක් ගැන තමයි කතා කරන්නේ. එකක් තමයි තුන් දොස් ගැන. අනිත් එක තමයි භාග්‍යතුන් වහන්සේම දේශනා කළ යෝගාවචරයාට සප්පාය කාරණා ටිකක් අවශ්‍යයි. තමන්ගේ යෝග කර්මය සාර්ථක කරගන්න කියලා. සමහරවිට ඔබත් අහලා ඇති. ඒ සප්පාය කාරණාවල උතු සප්පාය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ සුදුසු දේශගුණය අවශ්‍යයි. දෙවෙනි එක භෝජන සප්පාය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ කෙනාට ගැළපෙන ආහාර පාන අවශ්‍යයි. තුන්වෙනි එක ආවාස ආවාස සප්පාය. එයාට ගැළපෙන කුටි සේනාසනයක් අවශ්‍යයි. හතරවෙනි එක ඉරියාපත සප්පාය. ඒ කියන්නේ එයාගේ යෝග කර්මයට yaadෙන ඉරියව් පවත්වන්න එයා දැනගන්න ඕනේ. ඉතින් මෙතනදී මේ සප්පාය කාරණා කියලා කියන්නේ සුදුසු යෝග්‍ය අවශ්‍ය කාරණා කියන අර්ථය. ඒ කියන්නේ එයාගේ මනස වැඩෙන්න මේ කාරණා වලින් අනුග්‍රහ කරන්න ඕනි කියන එක. ඉතින් මෙතනදී ආහාර ගැන කතා කරන නිසාම මම ආහාර විතරක් නෙමෙයි අර ඉතුරු කාරණා තුන ගැනත් පොඩි විස්තරයක් කරන්නම්. ඉතින් උතුසප්පාය කියන්නේ දේශගුණය. එක එක්කෙනාගේ ශාරීරියේ ඒ ධාතු අර අර වාතපිතසෙම කියන ධාතු සම්බන්ධවම තමයි බලපාන්නේ දේශගුණය සුදුසු දේශගුණ එක එක්කෙනාට වෙනස්. සමහර අයට උෂ්ණය හොඳයි, සමහර අයට සීතල හොඳයි, සමහර අයට මධ්‍යම ප්‍රමාණය හොඳයි. ඉතින් විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා අපි යම්කිසි දේශගුණයක් තියෙන සේනාසනයකට ගියාට පස්සේ දවස් 3-4ක් ඒ ස්ථානීය යෝග කර්මය කරද්දී Tamanට තේරෙන්නොයිලු මේ දේශගුණේ Tamanට ගැලපෙනවද නැද්ද කියලා. එහෙම හොයාගත්තාට පස්සේ මේ දේශගුණය ඒ පවතින ඍතුවත් එක්ක අඩු වෙන්නේ නැතිනම් ඉක්මනින් අපි දැනගන්න ඕනි කියනවා වෙන ඒ ඍතු ගුණය අඩු හෝ Tamanට ගැළපෙන ඍතු ගුණය තියෙන පැත්තකට ගිහින් නැවතත් යෝග කර්මය දවස් 3-4ක් කරලා පරීක්ෂා කරන්න කියනවා Tamanට ගැළපෙන තැන. කියන්නේ ගැළපෙන දේශගුණය. එතන රැඳීගෙන තමන්ගේ යෝග කර්මය ඉස්සරහට කරගෙන යන්න කියලා විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මේ භෝජන සප්පාය ඒකත් එහෙමයි. ඒකෙත් ඇත්තටම අපි එකිනෙකාට ගැළපෙන ආහාර පාන තියනවා. සමහරුන්ගේ රුචි අරුචිකම් වලට අනුව, ඒ කියන්නේ පෙරේතකමම නෙමෙයි. සමහරුන් අපි හැම කෙනෙක්ගේම මනසේ යම්කිසි කෑම වර්ගවලට ලැබියාවක් තියෙනවා. එහෙම නැතුව ලැබියාවක් නැති මනසේ අරුචි මනසේ රුචියක් මනසේ රුචියක් නැති කෑම බීම නිතරම ලැබෙන්න ගත්තොත් එහෙම එයාගේ මනස අවුල් වෙනවා. එයාට යෝග කර්මය හරියට කරන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා ඇත්තටම අපේ මනසට ගැළපෙන රුචි කෑම වර්ග ලැබෙනවා නම් සහ එයාගේ කයටත් සප්පාය මනසටත් සප්පාය ආහාර ලැබෙනවා නම් යෝග කර්මය දියුණු වෙලා එනවා. ඊළඟට තියෙන්නේ ආවාස සප්පාය. ඒ ඒ කියන්නේ අපි මේ වැඩේ කරන්න තෝරගත්තු කුටි සෙනසුන. ඒක සම්බන්ධයෙන්ත් විසුද්ධි මාර්ගය හරි ලස්සනට විස්තර කරලා තියෙනවා. අපි භාවනා කරන්න තෝරගන්න තැන මතක ඇති මම භාවනාව සම්බන්ධ කැටගරි එකේ භාවනාව කරන්න මුලින්ම දාපු වීඩියෝ එකේ මට මතක විදිහට මම කියනවා ඇඳ උඩ භාවනා කරන්න එපා. ඔබ නිස්කලංක තැනක් තෝරගන්න කාමරේ හරි කොහේ හරි සුදුසු තැනක් Tamanටම තේරෙයි හොඳ තැන මොකක්ද සහ වෙලාව හොඳ වෙලාව මොකක්ද කියලා. ඒක කරලා බලලම තමයි ඒක හොයාගන්න පුළුවන්. එක එක්කෙනාට වෙනස්. ඉතින් විසුද්ධි මාර්ගයේ තියෙනවා යම්කිසි යෝගාවචරයෙක් කුටියකට ගියාට පස්සේ ඒ කුටිය දවස් 3-4ක් භාවනා කරන්න කියනවා. එයාගේ මනසට වෙන්නේ මොකද්ද බලන්න. එතකොට ඒ කුටියින්ද ඉද්දි මනස සෑහෙන විසිරෙනවා නම් කලබලයි නම් කෙලෙස් වැඩි වෙනවා වගේ නම් වෙන කුටියක් තෝරගන්න කියනවා. ඊට පස්සේ ඒ කුටියටත් ගිහිලා දවස් 3-4ක් භාවනා කරලා බලන්න කියනවා මනසට මනසට සහයෝගයක් ලැබෙන මනස ඉහළට මනස දියුණු කරගන්න සහයක් ලැබෙන තැනක් තියෙනවා නම් අන්න එතන තෝරගෙන සේනාසනයේ ඉන්න සේනාසනාධිපතින් වහන්සේටත් දැනුවත් කරලා උදුසු තැන තෝරගන්න කියලා. ඉතින් එහෙම තැන් තියෙනවා ඇත්තටම. ඒකට හේතු තියෙනවා. මොකද මේ මුළු විශ්වයම කියන්නේ ශක්ති කදම්බයක්. ශක්ති ගුලියක්. ඉතින් මේ හැම දෙයක්ම අපේ මනසට බලපානවා. ඉතින් ඒ නිසායි ඒ කියන්නේ සුදුසු ආවාසය තෝරගන්න කියලා. දැන් අපිට උනත් තියෙනවා අපි හැම ආරාමයකම හිටියට හැම භාවනා මධ්‍යස්ථානයකම හිටියට යා දෙන්නේ නැහැ. එතකොට කුටිය හෝ එක්ක සේනාසනෙ හෝ මාරු කරන්න ඕනේ. එක එක තැන්වල හිටියාම ඉද්දි අපිටම දැනෙනවා මේ අහවල් තැන නම් හරිම හොඳට මනස වැඩෙනවා. අහවල් තැන වැඩෙන්නේ නැහැ කියලා. ඒවට බලපාන කාරණා තියෙනවා. ඒකයි ඒ විසුද්ධි මාර්ගයේ පවා සඳහන් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ පවා දේශනා කළා තියෙන්නේ මේ සුදුසු ආවාස සප්පාය සපයන්න ඕනේ මේකට. එතකොට මනස දියුණු කරගන්න හරි ලේසි. ඊළඟ එක ඉරියාපත සප්පාය කියන්නේ ඉරියව් පවත්තන එක. ඇත්තටම අපේ ශරීරය සමබරව පවත්වන්න ඕනේ. සාමාන්‍යයෙන් අපේ ශරීරයේ ශරීරය පවත්වන ප්‍රධාන ඉරියව් හතරක් තියෙනවා. ඒ තමයි හිටගෙන ඉන්න, ඇවිදින, ඉඳගෙන ඉන්න සහ සැතපෙන කියලා. එතකොට අපි යම්කිසි ඉරියව්වක් අධිකව පැවැත්වුවොත්, දැන් අද වර්තමානයේ ගොඩක් අය ඉඳගෙන ඉන්නේ. ෆෝන් එකක් කියලා එකක් හම්බෙලා තියෙනවා, ලැප්ටොප් එකක් කියලා එකක් තියාගෙන තියෙනවා. අරක මූණට අල්ලගෙන කොහේ හරි ඉඳගෙන ඉඳගෙන ඉඳගෙන ඉඳගෙන තමයි. එතකොට ලෙඩ වැඩි. ඒක මනසරත් බලපානවා. ඔයගොල්ලන්ට සතිය කියන එක නැති නිසා තමයි මේවා ෆීල් වෙන්නේ නැත්තේ. නැත්තම් හොඳටම හරියට සතිය කියන එක හොඳට පුරුදු කරන අයට යම් දවසක වැඩි යම් කිසි ඉරියව්වක් වැඩිපුර පැවැත්වුවාම එයාගේ කයට සහ මනසට සිද්ධ වෙන වෙනස එයාට හොඳට තේරෙනවා. ඒක බලපානවා මනසට. ඉතින් මේ ඉරියාපද සප්පාය කියලා කියන්නේ සමබරව මේ ඉරියව් හතර පවත්වන්න ඕනේ. වැඩිපුර හිටගෙන ඉන්නත් හොඳ නෑ, වැඩිපුර ඇවිදින්නත් හොඳ නෑ, වැඩිපුර ඉඳගෙන ඉන්නත් හොඳ නෑ, වැඩිපුර නිදාගෙන ඉන්නත් හොඳ නෑ. මේ ඉරියව් හතර සමබරව පවත්ව ගන්න දැනගන්න ඕනේ. එතකොට තමයි මේ ශරීරය නිරෝගීකමත් රැකෙන්නේ ශරීරයේ හොඳ ක්‍රියාශීලී වෙනවා. ඒක බලපානවා අපේ මනසට. එහෙම නැති වුණොත් මනස අවුල් යනවා. හරියට මේ වැඩේ කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේවයි යම්කිසි රහස් තියෙන නිසා තමයි මේවා දේශනා කරලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මම කලිනුත් නිතරම කියනවා උන්වහන්සේ විශ්ව දහමක් දේශනා කළේ. විශ්වය සම්බන්ධයෙන් ආය වෙන කාටත් වැඩියෙන් හොඳට උන්වහන්සේ දන්නවා. ඉතින් ඒ සියල්ලම කියලා නෑ ත්‍රිපිටකේ. ඒ සියල්ලම කියන්න ගියොත් එහෙම අපේ ලෝකෙ මිනිස්සු ඒව පස්සේ යනවා මිසක කරන්න තියෙන වැඩේ කරලා කරන්නේ ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ ඇතුළතින් වෙන්නේ මොකද්ද කියලා ලොකුවට කියන්නේ නැතුව සාමාන්‍ය විස්තරයක් එක්ක මෙන්න මෙහෙම කරන්න මෙන්න මෙහෙම කරන්න කියලා පාර කියලා දීලා තියෙනවා. අපේ මිනිස්සු කරන්නේ මේ ලස්සනට පාර කියලා දීලා තියෙද්දිත් යන්න වාහනේ දීලා තියෙද්දිත් මේකේ තියෙන අඩුපාඩු අරක උනේ කොහොමද මේක උනේ කොහොමද අරක යන්නේ කොහොමද මේක යන්නේ කොහොමද කිය කිය හොය හොයා ඉන්නවා. එහෙම අයට කවදාවත් මේක දිනු කර ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉරියාපත සප්පායත් අපි සපයන්න ඕනේ. ඉතින් අපි දැන් මේකෙක් වැඩිපුර කතා කරන්නේ ආහාර සම්බන්ධයෙන් නිසා මේ සප්පාය ආහාර ගැන ලස්සන කතාවක් තියෙනවා බණ පොතේ ඔයගොල්ලෝ අහලා ඇති මාතික මාතාවගේ කතාව. ජාතක පොතේ තියෙන කතාවලුත් ප්‍රතික්ෂේප කරන මිනිස්සු මේවත් ප්‍රතික්ෂේප කරයි. ඒක ඒගොල්ලන්ගේ රුචි රුචිකත්වය මං හොඳටම දන්නවා ඒ අයගේ භාවනාවල් වැඩින්නේ වැඩින්නේ නැහැ ඒගොල්ලන්ගේ. ඉතින් මේ මාතික මාතාවගේ කතාව තියෙන පොත ත්‍රිපිටකය නෙමෙයි මතක නැහැ. සද්ධර්ම අලංකාරයද මොකක් හරි මට මතක නැහැ. කොහොමරි මේ මාතික මාතාවේ කතා ගොඩක් අය අහලා ඇති. එතන තියෙන්නේ අපේ රටේ මට මතක විදිහට අපේ රටේ හෝ අපේ රටේ බුදුරජාණන් වහන්සේ පිරිනවන් පෑවට පස්සේ අපේ රටේ හෝ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ මට මතක නැහැ කොහොමරි භික්ෂුන් වහන්සේලා පිරිසක් වස් කාලෙක භාවනා කරන්න එක සේනාස එක එක ගමකට මාතික මාතාවගේ ගමට තමයි යන්නේ. උන්වහන්සේලා වඩින්. ඉතින් ඒ ගමේ භාවනා කරන උන්වහන්සේලා හැමෝම කතිකා කරගෙන උන්වහන්සේලා කතා වෙනවා. අපි වස් කාලය ඇතුළත කිසි කෙනෙක් කතා කරන්න එපා. අත්‍යවශ්‍ය දෙයක් තිබුණොත් අතින් සංඥා කරලා අපි කාරණේ දැනගමු. හැමෝම නිහඬව භාවනා කරන්න තනි තනිව කියලා එතන ඉන්න වැඩිහිටි සාංශය අවවාද දෙනවා. ඉතින් හැම කෙනාම සාන්නාංශලා උදේ පින්ඩ පාති ගිහිල්ලා ඇවිල්ලා වත පිළිවෙත කරලා තම තමන්ගේ තැන්වලට ගිහිල්ලා භාවනා කරනවා. ආයෙත් හවසට තමයි එළියට එන්නේ ගස් ඇතුලෙන්. ඉතින් මේ මේ සාමින්හන්සේලා ඉන්න බව දැනගෙන ගමේ මිනිස්සු මාතික මාතාවත් ඇතුළු මිනිස්සු යනවා උන්වහන්සේලා බල බහැ දකින්න. යනකොට කවුරුවම්ම පේන්නේ නැහැ. ඒ වුණාට කවුරුවම්ම පේන්නේ නැහැ. ඉතින් ඉස්සර තිබිලා තියෙන ආරණ්‍ය වල දැනුත් තියෙන ආරණ්‍ය වල gediya කියලා එකක් gediya ගහන්න කියලා එකක්. ඉතින් gediy ගහුවාම එක එක තැන් තැන් වලින් තැන් තැන් වල ඉඳගෙන හාමුදුරුවෝ එක එක පැත්තෙන් තනි තනියෙන් එනවා. එතකොට මේ කට්ටිය කතා වෙනවා මේ හාමුදුරුවෝ තනි තනියෙන් එන්නේ තරහ වෙලක් දන්නේ ඉන්නේ කියනවා. එතකොට එක්කෙනෙක් කියනවා නෑ තරහ වෙලා වෙන්න බෑ. මේ හැමදේම වතපිළිවෙත හරියට කරලා තියෙනවා. ඒ කියන්නේ මේ අය සමගියෙන් ඉන්නේ වෙන මොකක් හරි වැඩක් මේගොල්ලෝ කරනවා අපිත් අහමු කියලා උන් අහනවා. ඉතින් ලොකු සාංශේ වැඩලා දේශනා කරනවා අපි හැමෝම භාවනා කරනවා ඒකයි තනි තනිව කතා නොකර එහෙම කරන්න කියලා. එතකොට මාතික මාතාව අහනවා ඇයි අපිට ඕක කරන්න බැරිද කියලා. පුළුවන් කියනවා. ඊට පස්සේ මාතික මාතාව කමටහන් අරගෙන ගිහින් ගෙදර ඉඳන් භාවනා කරනවා. එතකොට එයා භාවනා කරලා අර ඔක්කොම ස්වාමීන් වහන්සේලාට කලින් එයා අනාගාමී ඵලයට පත් වුණා කියනවා. ඒ විතරක් නෙමෙයි එයාට ලැබුණලු දිවස් දිවස් ඥානයත් ලැබිලා තියෙනවා. දිවස් ඥානයයි අනුන්ගේ හිත් දැකීමේ නුවණ මට මතක විදිහට ලැබිලා තියෙනවා. ඉතින් අනාගාමි වෙනවා. ඊට පස්සේ දැන් මෙතුමියට දිවස් තියනවා සහ අනුන්ගේ හිත් දකින්න පුළුවන් නිසා එතුමිය බැලුවලු මට උපදෙස් දුන්නු මේ ස්වාමීන් වහන්සේලා මොන වගේ තත්වයකද ඉන්නේ කියලා. බලනකොට දැක්කලු ඒ ස්වාමීන් වහන්සේලා කිසි කෙනෙක් මාර්ගඵල ලැබලා නැහැ ඒ වෙනකොට. එතුමිය බලනකොට. එතකොට එතුමිය බැලුවලු ඇයි මේ ස්වාමීන් වහන්සේලාට මෙච්චර පහසුව තියෙද්දිත් මාර්ගඵල ලැබිලා නැත්තේ කියලා. එතකොට එතුමීට තේරුණාලු හැම සාමින්හන්සේ කෙනෙකුටම ලැබෙන්නේ පිණ්ඩපාත දාණය. උන්වහන්සේලාට ගැළපෙන සප්පාය ආහාර ලැබෙන්නේ ඒ නිසා පීඩාවකින් ඉන්නේ මනස පීඩාවකින් තියෙන්නේ ඒ නිසා තමයි උන්වහන්සේලාට හිත එකලස් කරගන්න බැරි කියලා මෙතුමිය දැනගෙන දැන් එතුමියට එක එක්කෙනා හිත බලන්න පුළුවන්නේ ඒ නිසා එක එක ස්වාමින්වහන්සේට ගැළපෙන මනසට රුචියක් තියෙන උන්වහන්සේලාට සප්පාය කාරණා දැකගෙන එක එක ස්වාමින්වහන්සේලාට ගැළපෙන ආහාර ඒ වස් කාලේ එතුමිය සැපිවලු. අන්තිමේදී වස් අවසන් වෙනකොට ඒ ආහාර නිසාම සියලුම ස්වාමින්වහන්සේලා රහත් වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් අන්න ඒ එතනදී තමයි මේ ගොඩාක්ම මේක උලුප්පලා තියෙන කතාවේ මේ ආහාර අපිට කොයිතරම් අපේ මනසට බලපානවද කියන එක. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ අපිට මේහෙම රුචියක් තිබුණා කියලා යම්කිසි ආහාරවලට අපි දැනගන්නේ සීමාව මොකක්ද කියලා. ඒක හරියටම වැටහෙන නම් ඇත්තටම සතිය අවශ්‍යයි. සතිය තිබුණොත් අපිට මේ සංවේදීකමෙන් මේක අඳුන ගන්න පුළුවන්. ඉතින් මේ නිසා තමයි භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා අපි කෑම ගනිද්දී කෑම වළඳනකොට කනකොට තව පිඩු 3-4ක් කෑවොත් තමයි බඩ පිරෙන්නේ කියලා තේරෙනවා නම් ඒ පිඩු 3-4 කන්නේ නැතුව ඒ අඩුවට වතුර බොන්න කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ එහෙම නැති වුණොත් එහෙම වුණොත් තමයි කයට මේක සමබර වෙන්නේ සුව පහසු වෙන්නේ මනසට ඒක සෞඛ්‍ය සම්පන්න වෙන්නේ. ඉතින් අපි එහෙම නෙමෙයිනේ. අපි වතුර දාන්න ඉඩකුත් නැහැ. ස්මෘත වෙනකම්ම කාලා වතුරත් බොනවා. අන්තිමේදී සෑහෙන වෙහෙසක් එන්නේ. ඉතින් ඇත්තටම සතිමත් කෙනාට මේක ෆීල් වෙන්න ගන්නවා. හොඳ සංවේදීකමක් තියෙනුනේ මේකට. එතකොට යාට තේරෙනවා කොතනද ලිමිට් එක මොකද්ද වළඳන්න ඕනි මොකද්ද හොඳ නැති කියලා. ඉතින් ඇත්තටම මගේ පෞද්ගලික අදහස තමයි අපි යෝගාවචරයෙක් විදිහට මේ වැඩේට අඩිය තියෙන මුල් කාලෙදී ඔය දේවල් ගැන අපිට අපි ඇත්තටම හිතන්න ඕනි මුල් කාලෙදී. නමුත් මගේ පෞද්ගලික අදහස විපස්සනා යෝගාචරයට ඔය මොනවා වුණත් විශාල වාසි ටිකක් තියෙනවා. වාසිය තමයි එයා සතිය කියන එක ඉස්සරහින් තියාගෙන තමයි මේ වැඩ ටික කරන්නේ. ඒ නිසා එයාට සතිය කියන එක කොතනකට වුණත් පාවිච්චි කරන්න දන්නවනම් එයාට ඕනි දෙයක් මේ විපස්සනා යෝගාචරයට ඕනිම දෙයක් අමතහනක් වෙනවා. මොන ආහාරය ගත්තත් මොන ආහාරයක් නිසා වුණත් එයාට මොන වගේ තත්වයක් ආවත් විපස්සනා යෝගාවචරය දන්නවා ඒක එයාට කමටහනක් කියලා. ඉතින් ආහාර නිසා හටගන්න පුළුවන් බරපතල අපහසුතාව විතරක් මගහරවගෙන විපස්සනා යෝගාවචරයකට පුළුවන් ඒ බරපතල අපහසුතාව විතරක් මගහරවගෙන අර සුළු සුළු දේවල් ගැන වැඩි තකන්නේ නැතුව ඒවා සතියට ආහාරයක් කරගත්තොත් විපස්සනා යෝගියාට කොයි කෑම කෑවත් ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. මම දන්න එහෙම පැවිද්දොත් ඉන්නවා. යෝගාවචරයෝ ඉන්නවා එහෙම කටයුතු කරන අය අර බරපතල තත්ත්ව වලින් වැළකීලා අනිත් දේවල් ඕනි දෙයකට ඒගොල්ලෝ ඔට්ටු වෙලා තමයි ඉන්නේ. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොනවා ලැබුණත් ඒ මොන අපහසුතාවයක් ආවත් මනස මනස පීඩාවටපත් උනත්, කය පීඩාවටපත් උනත් ඒගොල්ලෝ ඒක සතියට යට කරනවා. ඒක ඒගොල්ලෝ කමඩහනක් කරගන්නවා. ඒ හරහා ඒගොල්ලන්ගේ භාවනාව දියුණු වෙනවා විතරයි. ඉතින් එතකොට ඒ හැම කෙනෙකුට මේ කෑම තෝර තෝර ඉන්න වෙහෙසක් ගන්න ඕනෙත් නෑ. එයාට ඕනි තැනකට ඕනි දේශයකට ඕනි කෑමකට ඔරොත්තු දෙන මනසක් ඇති වෙනවා. හරිම නිදහසේ එයාට සැරිසරන්න පුළුවන් වෙනවා. දේශගුණය මොකක් වුණත් ප්‍රශ්නයක් නෑ, කෑම මොකක් වුණත් ප්‍රශ්නයක් නෑ. එයා ලෑස්ති. මොකද සතිය කියන ආයුධය එයා ළඟ තියෙනවා. ඉතින් එයාට පුළුවන්කම ලැබෙනවා සතුටින් ඒ තත්ත්වවලට මුහුණ දෙන්න. අන්න ඒ තැනට මනස ගන්න පුළුවන් විපස්සනා යෝගාවචරයට විතරයි. සමත යෝගාවචරයට එතෙන්ට මනස ගන්න බෑ. ඉතින් මගේ පෞද්ගලික අදහස නම් අන්න ඒ වාසිය හදා ගන්න පුළුවන් නම් ඔබ දිනු. හේතුව අපේ මේ ආහාර වගේම මනසත් 100%ක්ම බලපානවා අපේ කායික නිරෝගීතාවයට. ඉතින් මේ ඔක්කොම එකට බැඳිලා තියෙන්නේ මනස, කය, කියන දෙක. ඉතින් මේ මේ අධ්‍යාත්මික මගේ යද්දි මේ දෙක එකට බැඳිලා නම් අපිට ඇත්තටම මේක වාසියට හරව ගන්න පුළුවන් කෙලෙස් ප්‍රහාණය පිණිස. ඉතින් එතකොට ඔබට මොන දේ සිද්ධ වුණත් ඔබේ ශරීරයට මොන මොන කෑම කෑවත් මොන බෙහෙත බිව්වත් ඔබට විශ්වාසය තිබුණොත් මට මේකට වරුතු දෙන්න පුළුවන් කියලා ඔබට පුළුවන්කම එනවා මොන ලෙඩක් ආවත් අනිවාර්යෙන්ම මේ වැඩේ කරගෙන යන්න. ඉස්සරහට මේ වැඩේ යාදෙන විදිහට මේ කටයුත්ත කරගෙන යන්න ඔබට හැකියාව එනවා. ඉතින් මම මේකට තව පුංචි කෑල්ලක් එකතු කරනවා. ඒ තමයි මේ බෙහෙත් හේත්. මිනිස්සු ගොඩාක් ලෙඩවලට බයයිනේ. ඉතින් මම අර කලින් කිව්වා වගේම ආහාරයි මනසයි කියන දෙකම බලපානවා කායික නිරෝගීකමට. ඉතින් එතකොට ගොඩාක් අය මේ කයේ නොයේක් ලෙඩ රෝග හදාගත්තට පස්සේ ඒගොල්ලෝ ගොඩාක් වලට බටහිර වෙදකමටනේ දැන් ගැති වෙලා ඉන්නේ. ඉතින් ගොඩාක් වෙලාට ඒගොල්ලෝ අර ලෙඩේට ගැටිලා ඉන නිසා, ලෙඩේ නිසා මනස දැනටමත් වැටිලා ඉන නිසා බෙහෙත් බොන්නේ වැටුණු මානසිකත්වයකින්, පසුතැවුණු මානසිකත්වයකින්. අනේ අනිච්චං කියාගෙන තමයි බෙහෙත බොන්නේ. ඇත්තටම එතකොට වෙදකම හරියන්නේ නැහැ. බෙහෙත ඇඟට අල්ලන්නේ නැහැ. ඇත්තටම නම් සෞඛ්‍ය කියන එක හිතට බලපානවා, හිත සෞඛ්‍යයට බලපානවා. මේක මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු ඇත්තටම ගොඩාක් වෙලාවට මේ ලෙඩ සනීප කරගන්න බැරි වෙලා තියෙන්නේ. මනසේ ප්‍රශ්නයක් නිසා. ඒගොල්ලෝ දන්නේ නැහැ මනස 100%ක් බලපානවා හේතු වෙනවා මේ නිරෝගී හෝ රෝගී තත්ත්වයන් උදෙසා කියලා. ඉතින් වර්තමාන මිනිස්සු ඇත්තටම ලෙඩකට බොන බෙහෙත් මලු ටිකේ හැටි දැක්කහම අද තරම් නිරෝගී මිනිස්සු වෙන කවර කාලෙකවත් ඉන්න විදිහක් නැහැ. බොන බෙහෙත් ටිකේ හැටි දැක්කහම. ඉතින් ඇයි මේ කොච්චර බෙහෙත් බිව්වත් ලෙඩ වැඩි, ලෙඩ වැඩි. හේතුව මනස. ඇත්තටම මනස බලපානවා. ඉතින් ඔබ යම්කිසි ලෙඩක් තියනකොට ඒ ලෙඩේ වෙනුවෙන් වතුර ගුරක් හරි ඒ ලෙඩේ සනීප වේවා කියන විශ්වාසයෙන් ඔබ බිව්වොත් ඇත්තටම මේක බලපානවා. අපේ අය බෙහෙත් ටික බොන්නේ තුක් නොදකින් කියාගෙන. ඉතින් ඒක බලපාන්නේ ඒක තවත් අමාරු කරනවා විතරයි. ඉතින් මේ ඒ නිසා අපි දැනගන්න ඕනේ සෞඛ්‍යයට බෙහෙතෙන් විතරක් මේ කායික නිරෝගීතාවය එන්නේ නැහැ. අර ඉස්සර අපේ සිංහල වෙදකමේ තිබිලා තියෙන හෙදකම කියලා එකක්. හේදකම තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් අපේ ලොකු සාංශය කියන්නේ ලෙඩක් හැදිලා වෙදකම් කරන වැට වැඩිය හෙදකමෙන් පරිස්සම් වෙන එක නුවණට හුරුයි. ඒ නිසා අපි දැනගන්න ඕනේ හෙදකම කියන එක පාවිච්චි කරන්න පරිස්සම් කර මේක පරිස්සම් වෙන ක්‍රම ටික හදාගන්න. ඉතින් යම් කිසි වෙලාවක කොච්චර අපි හෙදකම තිබුණත් ලෙඩ රෝග හැදෙනවා. එහෙම එහෙම ශරීරයක් අපිට මේ තියෙන්නේ. ලෙඩක් හැදුනහම වෙදකම කරන්න ඕනේ විදිහත් අපි දැනගන්න ඕනේ. අපි වෙදකම් කරන විදිහෙත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකටත් මනස බලපාන. වෙදකමක් කරද්දිත් මනස පවත්වන්න ඕනි විදිහක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඔක්කොම එකට සම්බන්ධයි කියන එකට අධ්‍යාත්මික මගේ යද්දි ඔබ හොඳට බලන්න මේ අර මෛත්‍රී භාවනාවේ ආනිසංස 11ක් තියෙනවනේ. ඒකේ එකක් තියෙනව නේද වස විසින් හානි වෙන්නේ නැහැ කියලා. වසවිසෙන් හානි වෙන්නේ නැහැ කියන්නේ මෛත්‍රී සිත කියන්නේ හදපු හිතක් එයාගේ තියෙන්නේ. විශ්වාසයක් තියෙනවා එයාට දේවල් ගැන. ඉතින් ඒ විශ්වාසනීය මනස තියෙද්දි එයා වසක් කෑවත් එයා සැකෙන් නෙමෙයි බොන්නේ. අනේ අනිච්චං කියාගෙන නෙමෙයි මේ කෑම එක කන්නේ. අපි දන්නේ කෑම එකේ වහ තියෙනවා. හැබැයි එයාගේ මනස ඊටාම නිරෝගීව තියෙන්නේ. ඉතින් මේ මනසේ ශක්තියෙන් අර වසවිස බලපාන්නේ කියන එකට. එහෙම තමයි මේ ආනිසංශ එන්නේ. අපේ මිනිස්සු ඉතින් මේවා මැජික් කියලානේ. මැජික් නෙමෙයි. ඒ මනසේ බල මනසේ සිද්ධ වෙන ස්වභාවය තේරුම් ගන්න. ඒ වෙලාවේ අපේ මනස ලොකු විශ්වාසයකින් තියෙන්නේ. මනස හොඳ නිරෝගී තත්වයකින් තියෙන්නේ. වර්තමානයේ මනස තියෙන්නේ හොඳ සිහියකින් තියෙන්නේ. කන කෑම ගැන අපේ මනසේ හොඳ විශ්වාසයෙන් අපි ඒ කෑම කන්නේ. දීපු කෙනා කෙරෙහිත් මෛත්‍රී සිතින් සමහර වෙලාවට අපි ඒක කන්නේ. ඒතර කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒක තමයි මේ මෛත්‍රිය සම්බන්ධයෙන් මේ ආනිසංස ටික පෙළ ගැහෙන්නේ. ඒකේ එකක් තමයි මේ වසවිසෙන් හානි වෙන්නේ කියන එක. ඒක වෙන්නේ ඒ විදිහට. ඉතින් අපේ මිනිස්සු බෙහෙත් කියලා බොන ඒවා තන්තිමට වහ වෙලා ඇඟට. ඇයි? මනස තියෙන්නේ පිරිහෙවාගෙන. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න වීඩියෝ ගොඩක් දිගයි වගේ මතක තියාගන්න අපි කන කෑම ආහාර ටික කායික සෞඛ්‍යයටත් මානසික සෞඛ්‍යයටත් බලපානවා මේ මේ காரணා තුන එකිනෙකට අන්‍යෝන්‍ය අන්‍යෝන්‍ය ප්‍රත්‍යুৎපන්නයි එකිනෙකට සහ සම්බන්ධයි එකිනෙකට සපෝට් වෙනවා හරියට අර ලී මිටි දෙකක් එකිනෙකට හේතු කරලා තියෙනවා එකක් ඇදගෙන යනොත් අනිකත් ඇදගෙන වැටෙනවා දෙදෙනාම නැගිටලා හිටියොත් දෙදෙනාම සපෝට් කරගෙන තමයි ඒ දෙන්න වැටෙන්නේ නැතු ඉන්නේ අන්න වගේ මේ காரணා තුන එකිනෙකට සම්බන්ධයි ඒ නිසා ඔන්න අපි ආහාර හා අධ්‍යාත්මය සම්බන්ධ පළවෙනි වීඩියෝ එක අරගෙන ආවේ. ඊළඟ වීඩියෝ එකකින් අපි තව කාරණා ටිකක් අරගෙන එන්නම්. මම හිතනවා මේ ටික අධ්‍යාත්මික මග යන අයට උපකාර වෙයි කියලා විශේෂයෙන් මම තියාගන්න අධ්‍යාත්මයටයි මේ ටික වැදගත් වෙන්නේ ලෞකික අරමුණු වෙනුවෙන් නෙමෙයි. අධ්‍යාත්මයටයි වැදගත් වෙන්නේ. ඒ ගැනත් ඔබේ මනස යොමු කළ යුතු වෙනවා. තෙරුවන් සරණයි.